එහෙනම් අය පොඩ්ඩක් විවේකසුවෙන් ඉන්නද ටික වෙලාවක්. ඒකට අවශ්‍ය කරනවා කය ඍජුව තියාගන්න. මොකද නිදිමත හැදෙනවට. පිරිසිදු වාතයක් අවශ්‍ය කරනවා. පිරිසිදු වාතයට ඒකාග්‍ර කරගත්තාම උත්න උපේක්ෂාව තියෙන්නේ. එහෙමනම් දැන් වාතය පිරිසිදුයි, වාතය පිරිසිදුයි, සීලයක් පිරිසිදු වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ සීලය පිරිසිදුයි. සීලය මොකද්ද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහල යුතුයි කුසල් කළ යුතුයි කියන තීරණය අවබෝධයෙන්ම අරන් තියෙන්නේ කැමැත්තෙන්ම අරන් තියෙන්නේ තමා විසින්ම අරන් තියෙන්නේ එහෙනම් සීලයේ පිරිසිදුයි සීලයේ පිරිසිදුයි පරිසරයත් පිරිසිදුයි හොඳ පිරිසිදු පුණ්‍ය භූමියකට ඇවිදින් අපි ඉන්නේ එහෙමනම් අපි කය ඍජු කරගෙන ඇස් දෙක පියාගෙන එක වතාවක් පමණක් ආශ්වාස කරන්න ප්‍රශ්වාස කරන්න එතන් සිට හුස්මෙහි ස්වභාවය දකින්න දිග ස්වභාවයක් නම් දැනෙන්නේ දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ග ස්වභාවයෙන් දකින්න Hmm. සැබයක් දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි දිග ස්වභාවයම හිතන්න නැවත 跟。 නොදැනී යන ස්වභාවයක් දැනෙනවා සංසිතිලා සංසිතිලා සංසිතිලා කියලා හිතන්න පළවෙනි ධ්‍යානය සමාධි සිත හුස්ම de que sẽ lui तेरे සමාධි සිත painting. දැන් ඇස් දෙක අරින්න. දැන් ඔය හතරවෙනි ධානයේට ගිහිල්ලා අතිස්ථානියක් දෙන්න Tamanට ඕන වෙලාවක්. විනාඩි 5ක් හරි 10ක් හරි 15ක් හරි අදිස්ථානියක් දෙනවා. අදිස්ථානියක් දීලා දිගටම හතරවෙනි ධානය හතරවෙනි ධානය සමාධි සිත උපේක්ෂකව පවතිනවා සිය කියා ඒ හතරවෙනි ඥානය තුල ඉන්න. ඒකේ නම ගුණ සීකර කර ඉන්න. අදිෂ්ඨාන දැන් දුන්නනේ. එහෙම ඉන්නකොට ඔයගොල්ල හිතලා දෙක අරින්න එපා. එහෙම ඉන්නකොට අර දුන්න වෙලාව ඉවර වෙනකොටම කොච්චර හතරවෙනි ධානය කියලා හිතුවත් වැඩක් වෙන්නේ නැහැ. නිකාම ඉවර වෙනවා. තේරුණානේ දැන් විතර විනාඩි 15ක් අදිස්ථානයක් දුන්නා කියන්නකෝ. දැන් ගිහින් තියෙන විනාඩි 10යි. දැන් විනාඩි 15ක් ගිහින් ඇති කියලා හිතාගෙන ඇද්ද කරින්න එපා. ඔයගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? අදිෂ්ඨානයක් දීලා දිගටම හතරවෙනි ධානය සමාධිසිත උපේක්ෂකව පවතිනවා කියලා අර අනිධ්‍යාන තනවල හිටියා වගේම ඒක ඉන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක මතක් කරමින් ඉන්නවා. එතකොට විනාඩි 15 ඉවර වුණා ඉවර වුණාන් පස්සේ මේගොල්ලෝ කොච්චර හතරවෙනි ධානය කියලා හිතුවත් වැඩක් වෙන්නේ නැහැ ඉවර වෙනවා ඒක. මේ අදිස්ථානයේ වෙලා ඉවර වෙනකොටම ඒක ඉවර වෙනවා. නිකම් නැද්දක ඇරේ. ඒක හොඳට මතක තියාගන්න. අපි විනාඩි 15ක් දුන්නා කියන්නකෝ දැන් ඔය කට්ටිය ඉන්නවා. දැන් ඔය කට්ටිය හිතනවා දැන් හරි ගිහිල්ලා ඇති කියලා හිතාගෙන ඇද්දක අරින්න එපා. ඔයගොල්ලෝ දිග්ගටම ඉන්න. හතරේන ධානය කියලා මෙනෙහි කර කර ඉන්න. එතකොට වෙලාව ඉවර වෙනකොට කොච්චර අපි හතරේන ධානය කියලා හිතුවත් වැඩක් වෙන්නේ නිකාම සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි හොඳම ක්‍රමය. අපි ඉස්සර 3 2 1 කියලා බහින්නේ කියවන මතකයි නේද? ඊට වඩා මේක හොඳයි. හොඳයි කියන්නේ මොකද දන්නවද? උපේක්ෂාව තුල රැඳීගෙනම අපි S2 අරගෙන ඉවර කරනවා. එතකොට අපි උපේක්ෂාව තුලමයි ඉන්නේ. ඔය බැහිමින් වෙන්නේ මොකද්ද? ආයෙත් මුලටම එනවනේ. 3 2 1 කිව්වහම ආයෙ මුලට මේ ඉන්ටර්නෙට් දෙක අරින්නේ. ඊට වඩා හොඳයි උපේක්ෂාව තුලම අපි නතර කරනවා. ඒ නතර කරන ක්‍රමයේ තමයි මම මේ කිව්වේ. අදිෂ්ඨාන කරන්නේ නැතුව මොන ඇස් දෙකම අරින්න එපා. නිකන් අදිෂ්ඨාන කරන්නේ නැතුව හතරෙන් ධ්‍යානකින් ඇස් දෙක ඇරියොත් කරකොල්ල ඇත ඇරියා වගේ වෙයි. ඉසේ රදේ හැදෙන්නත් පුළුවන්. හතරවෙනි ධානයට ගිහිල්ලා Tamanට කැමති වෙලාවක් දෙන්න අදිෂ්ඨානය දෙන්න. විනාඩි 5ක් හරි 10ක් හරි 15ක් හරි 12 මාරක් හරි 13 මාරක් හරි දෙන එකයි තියෙන්නේ. තප්පරයට වැඩා ආයේ නෑ. විනාඩි 12යි තප්පර 12යි දශම දෙකක් පවතිවා කියලා දුන්න නම් අදිෂ්ඨානේ හරියට වෙලාට ඉවර වෙනවා. පොරලෝසු කැලේ. තේරුණේ? එතකොට උපේක්ෂාව තුලම අපි රැඳී ඉඳගෙන අවදි වෙනවා. ආන් ඒකයි. මම ඒක තමයි කිව්වේ එන්න එන්න මේවා ඇඩ්වාන්ස් වෙනවා මිසක් අර පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙයි බය වෙන්න එපා ඒවට. ඒ වෙනස්කම් සිද්ධ වෙන්නේ අපේ හොඳටමයි. ඔයගොල්ලන්ගේ හොඳටමයි ඒක කරන්නේ. තේරුණේ? අද හුඟ දෙනෙක් ඔය ධාන වලට සමාදින්න බය වෙනවා. සමාදින කට්ටියට ඉඩ දෙන්නෙත් නැහැ. මොකද දන්නවද? රූප රාග රූප රාග ඇති වෙනවා කියලා. ධාන වලට ගියාම රූප රාගය ඇති වෙනවලු. මං කල්පනා කරන් ගියා මේක වෙන්න බැරි දෙයක් නෑ. කොහොමද රූප රාගයක් ඇති වෙන්නේ මේ කාම ලෝකේ ඉන්න කෙනෙකුට? කාම ලෝකේ ඉන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන පංච නීවරණ යට කරන්න පුළුවන්. ඒක නම් කරන්න පුළුවන්. ඊළඟට අසත් ධර්මයේ යට වෙලා සත් ධර්මයේ මතුනෑන් පස්සේ විශාල සැනසීමක් ඇති වෙනවා. ඒක විය යුතු දෙයක් නේද? විය හැකි දෙයක් නේද? නමුත් අපිට වහම රූප ලෝකේ තියෙන මේ රාගය ඇති වෙන්නේ. කවදාවත් වෙන්න බෑනේ මම ඔන්න ඔය විදිහට තමයි හිතන්නේ. රූප ලෝකයට ගියාන් පස්සේ රාගය ඇති වෙයි. කාම ලෝකෙින් එක කොහොමද රූප රාගය ඇති වෙන්නේ? දැන් ලංකාවේ ඉන්න පුද්ගලයෙකුට ලංකාවේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නැතිෙන්නේ නේද? ජර්මනියේ රූප ශබ්ද තියෙනවා අපිට. ඒකට ජර්මනියට යන්න එපාය. දෙන්නම් තමයි කියපේක. අපි හිතන්නකො ජර්මනියට යන්න પાස්පෝර්ට් එකක් වීසා එකක් හදාගත්තා. પાස්පෝර්ට් එකක් ගත්තා. ටිකට් එකක් ගත්තා. තවම ඉන්නේ ලංකාවේ. දැන් ජර්මනිය පිළිබඳව අපිට රාගයක් ඇති වෙනවද? પાස්පෝර්ට් එක හදාගත්තා, වීසා එකක් ගත්තා කියලා නෑ නේද? ඒක තමයි. <laughs> ජර්මනියට ගියන් පස්සේ එහෙ රාග ඇති වෙයි. රූප මේ එහෙ තියෙන රූප වලට නේද? ආන් ඒ වගේ මං හිතුවා කවදාවත් කාම ලෝකේ ඉන්න පුද්ගලයෙකුට කාමරාග පටිඝ යට කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. කාමච්ඡන්ද ව්‍යාපාද යට කරන්න පුළුවන්. සකලක්ලේශයන් ප්‍රහීන කරන්න පුළුවන් නේද? කාම ලෝකේ ඉන්න කෙනෙකුට. ඒ මිසක් මේ කාමච්ඡන්ද ව්‍යාපාද යට කළා කියලා රූප රාගයක් ඇති වෙන්නේ කොහමද? ඔයගොල්ලෝ මේ හිතන්නකො මං කියව පිළිගන්නේ නැතුව. ඔයගොල්ලෝම හිතන්න. අන්න එතකොට සත්‍ය අවබෝධ වෙන්නේ. ඒකයි මම කිව්වේ මගේ දේශනා සමහර විට ඒවා පරස්පර විරෝධී නෙමෙයි මන් දකින්නේ. ඒවා ඇඩ්වාන්ස් වෙලා ගිහින් තියෙනවා. ඉහළට එච්චරයි මම දකින්නේ. ඇඩ්වාන්ස් වෙලා ගිහින් තියෙනවා මිසක් වෙන දෙයක් වෙලා නැහැ. උගව දෙනෙක් අපිට බයිනවා, දොස් කියනවා මිනිසුන්ට රූප රාග, අරූප රාග ඇති කරලා දෙනවා කියලා. උගව දොස් කියනවා. ඉතින් ඒගොල්ලන්ටත් කියනවා උඹලා ඕවට යන්න එපා රූප රාගය ඇති වුණාන් පස්සේ උඹලාට මේ තියෙන එක මත වෙලා තවත් එකක් කියලා. තියෙන රාගෙ මත වෙලා තවත් රාගයක් ඇති වෙනවා කියලා. ඉතින් මිනිස්සු ධානවලට යන්න බය වෙලා ඉන්නවා. මට කීප දිනෙම කෝල්ස් දුන්නා ආම්ඳුරනේ මෙච්චර කාලයක් අපි ඥානවලට යන්න බය වෙලා හිටියේ රූප රාග ඇති වෙනවා කියලා එක එක්කෙනා කියනවා දැන් නම් බය නැහැ කිව්වා. දැන් අපි දන්නවා කිව්වා මේ වෙන දේ මොකද්ද කියලා. පංච නීවරණ හේවත් අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සත් ධර්මයේ තුල සැතපීලා ඉන්න එච්චරයි. පාණ්ඩව මොනතරම් පැහැදිලිද නේද? පැහැදිලි නේද? ආ මේකයි. තේරුණේ දැහන් කියන වචනේම තියෙන්නේ දැහන් කියන එකේ තේරුම දවනවා කියන එකයි. දවනවා මොනවද? කෙලෙස් දවන්නේ. පංච නීවරණ දවන්නේ. ඕක තමයි ධ්‍යාන කියලා සංස්කෘතයෙන් තියෙනවා, පාලියෙන් තියෙනවා ඥාන කියලා. කිලේසේ ඥායති इति ඥානං කියලා හදලා තියෙන්නේ. කෙලෙස් දවන්නේ ධ්‍යානයයි. ඉතින් ඒක නිසා මේවා ඔක්කොම දැන් ඔයගොල්ලෝ අභ්‍යාස කරලා ගෙදර ගිහිල්ලා හරිය සරල ක්‍රමයක් මම කියලා දුන්නේ. හරිම පහසුවේ මේක ඉතින් දිනු කරගන්න එච්චරයි. කෙලෙස් යට කරගෙන උපේක්ෂකව ඉන්න. එතකොට හුඟක් සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඕවා තමයි මාර්ගඵල කියලා කියන්නේ. උපේක්ෂාව කියන්නේ ලොකු ඵලයක් නෑ නේද? <laughs> අපි අනුභව කරන ඒක තමයි.